අත්තරවන් සරණයි හැම දිනාටම අපේ අද දවසෙත් සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද අපේ අනුරුද්ධ හාමුදුරුවන්ටත් සහභාගී වෙන්නට අවකාශය සැලසුණා. අපි ඒ පිළිබඳවත් සතුටු වෙනවා. පසුගිය සතියෙහි අපි කතා බහ කළේ ප්‍රඥාව පාරමිතාවක් හැටියට දියුණු කිරීමේදී එහි ප්‍රතිපත්ති ක්‍රමය එතකොට මේ ප්‍රතිපත්ති ක්‍රමය පිළිබඳව සාකච්ඡා කර කළේ අපි අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක මහින්පාණන් වහන්සේ විසින් සම්පාදනය කරලා තියෙන පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථයේහි දැක්වෙන කරුණු වලට අනුව. එතකොට එහි ප්‍රතිපත්ති ක්‍රමය යටතේ දැක්වෙන කාරණා එකින් එක සාකච්ඡා කළා. පසුගිය සතියේ අපි සාකච්ඡා කළේ එහි නවමහා විදර්ශනා ඥාන පිළිබඳව. එහි ඥාන කීපයයි අපට කතා බහ කරන්නට අවකාශ සැලසුනේ. සම්මස්සන ඥාන, උද්‍යව්‍යානුපස්සනා ඥාන, භංගානුපස්සනා ඥාන, භයතුපට්ඨාන ඥාන කියන මේ ඥාන හතර පිළිබඳව අපි කතා බහ කළා. ඊළඟට අද අපට කතා කරන්න තියෙන්නේ ආදීනවානුදර්ශන ඥානය. එතකොට ආදීනවාන දර්ශන ඥානයයි කියලා කියන්නේ සංස්කාරයන්ගේ බිඳීම කාහටවත් කවර උපායකින්වත් නොනවත්විය හැකිය. ඒවාට කිසිම පිහිටක් නැත. අසරණය සංස්කාරයන්ගේ අසරණ බව දක්නා විදර්ශනා ඥානය ආදීනවානුදර්ශන ඥානයයි. එතකොට දැන් අපි මේ කතා කරන්නේ ප්‍රඥාව දියුණු කරන කෙනෙකු විසින් ඒ ප්‍රඥාව දියුණු වෙන්නට අවශ්‍ය ප්‍රතිපත්තිය පුහුණු කරන්නට ඕන. ඒ ප්‍රතිපත්තියේ වැදගත්ම කොටසක් තමයි විදර්ශනා භාවනාව. එතකොට මේ විදර්ශනා භාවනාව කරගෙන යද්දී වඩා සති සම්පජඤ්ඤය සිවුම් වෙන්න සිවුම් වෙන්න තමයි මේ සංස්කාර ධර්මයන්ගේ ඊතා සූක්ෂම ලක්ෂණ අපිට නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතෙක් යෝගියාට එහෙම නැත්නම් ප්‍රතජන පුද්ගලයාට මේ සංස්කාරයන් පිළිබඳව පවතින වැරදි වැටහි සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස ඒ වගේම දික්ටි විපල්ලාස තුලින් තමයි මේ ලෝකය දකින්නේ සාමාන්‍ය ප්‍රතජන පුද්ගලයා විදර්ශනා ඥානයකින් තොර තැනැත්තා එතකොට ප්‍රඥාව දියුණු කරන්නට අවශ්‍ය නම් මේ විපරීත සංඥා වෙනුවට නිවැරදි සංඥා වලින් ලෝකය දකින්නට ඕන. ඒ සඳහා අර ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන දස සංඥාවල වැදගත්කමත් අපි සිහිපත් කළා. ඒ වගේම ඒ සංඥා નિවරදිව નિවරදි සංඥාවෙන් ලෝකය හඳුනා ගන්නවා වගේම નિවරදි මනෝභාවයන්ගෙන් ලෝකය විමර්ශනය කරන්නට උත්සාහ කරනවා. එහෙම කරනකොට තමයි අර වැරදි දෘෂ්ටීන් වෙනුවට નિවරදි දෘෂ්ටියෙහිවත් සම්මා දිට්ඨිය ජනිත වෙන්නේ. ඒ සඳහා අපි පුරුදු පුහුණු කළ යුතු විදර්ශනා භාවනාවෙහි තා සියුම් තැනකට යනකොට තමයි මේ නවමහා විදර්ශනා ඥාන කියන ඒ විදර්ශනා ප්‍රඥාව තුලින් උපදින ඥානයන් අපට අවදි කරගන්නට පුළුවන් අපි මුල් සාකච්ඡාවලදී පැහැදිලි කළා ප්‍රඥාව කියන්නේ ආලෝකයක් හැටියට අපි හඳුනාගත්තොත් ඒ ආලෝකයෙන් નિවරදිව දකින දේ තමයි එහෙම නැත්නම් දැක ගන්නා ස්වභාවය තමයි ඥානය කියලා හඳුන්වන්නේ. ඒතර ඥානය උපදින්නට ප්‍රඥාව තියෙන්න ප්‍රඥාව තියෙන තියෙන ප්‍රමාණයට එහෙම නැත්නම් ආලෝකයේ පතිත වෙන පතිත වෙන ප්‍රමාණයට තමයි ආලෝකේ වඩා පැහැපත් වුනොත් අපිට හැම දෙයක්ම වඩා සියුම්ව નિවරදිව දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා નિවරදිව අවධානය යොමු කිරීමත් අවශ්‍යයි. ඒ නිසා තමයි අපිට ප්‍රඥාව අවදි කරගන්නට ඕන සිහිය ඒකාග්‍රතාවය ඇතිව. එතකොට සිහිය සහ ඒකාග්‍රතාවය ඇතිව ප්‍රඥාව මතු කරගත්තාම තමයි වඩා નિවරදිව සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය අපිට පේන්නේ. අන්නේ පෙනෙන ස්වභාවයන් තමයි මේ විදර්ශනා ඥාන හැටියට හඳුන්වන්නේ සංස්කාර ධර්මයන්ගේ නිර්වද්‍ය ස්වභාවය නිවැරදිව වටහා ගැනීම අවබෝධ කර ගැනීම. එතකොට එයින් අපි පසුගිය සතියේ කතා කළේ සම්මස්සන උද්‍යප්පය භංගානුපස්සන භයතුපට්ඨාන කියන ඥාන හතර පිළිබඳව. එතකොට අද මේ අපි මුලින්ම පැහැදිලි කළේ ආදීනවානුපස්සන ඥානය ගැන. දැන් භයතුපට්ඨාන ඥානයේදී අපි සිහිපත් කළා අර සංස්කාර ධර්මයන් වහා බිදි බිදි යනවා දකිනකොට මේ සංස්කාරයන් ඇලෙන්නට බැඳෙන්නට වැළඳ ගන්නට ආස්වාදනය කරන්නට සුදුසු දේවල් නොවේ කියන බව පැහැදිලිව දකිනවා ඒ නිසා තමයි සංස්කාර ධර්මයන් බියවිය යුතු කරුණු හැටියට යෝගාවචරයාට පෙනෙන්නට ගන්න. එහෙම නැත්නම් විදර්ශනා කරන තැනත්තාට පෙනෙන්න ගන්න. එතකොට අපි එහිදී පැහැදිලි කළා බියපත් වීම කියන්නේ ක්ලේශයක් බියජනක ආකාරයෙන් වටහා ගැනීම කියලා කියන්නේ ප්‍රඥාව. ඒකට අපි අර සර්පේක් දකින සර්ප විෂ වෛද්‍යවරයා සහ අවශේෂ පුද්ගලයෙක් පිළිබඳව උදාහරණයක් උපමාවක් හැටියට පැහැදිලි කරමිනුත් සාකච්ඡා කළා බයටපත් වීම කියන්නේ ක්ලේශයක් භය දැකීම කියලා කියන්නේ. එහෙම නැත්නම් බිය වටහා ගැනීම කියලා කියන්නේ ප්‍රඥාව. එතකොට මෙතන මේ භයතුපට්ඨාන ඥාණයෙන් සංස්කාර ධර්මයන්ගේ බියජනක බව දැක්කට පස්සේ ඉන් අනතුරුව තමයි මේ ආදීනවානුපස්සන ආදීනවානුදර්ශන ඥාණය ඇති වෙන්නේ. එතකොට ආදීනවානුදර්ශන කියලා කියන්නේ ආදීනවය දකින්නා වූ ඥාණය. ආදීනවයයි කියලා කියන්නේ යමක පවතින කටුක පැත්ත, දුක් පැත්ත, පීඩාකාරී පැත්ත. එතකොට පොදුවේ කිව්වන් පස්සේ එහි පවතින දුක් ස්වභාවය નિවරදිව තේරුම් ගැනීම තමයි ආදීනවය කියන්නේ. එතකොට දුක් කියලා කිව්වහම අපි නිතරම පැහැදිලි කරනවා මේ කාරණය. හුදෙක් අපට දැනෙන පීඩාව පමණක් නෙමෙයි දුක්ඛ කියලා කියන්නේ. සංකත විපරිණාම පීලන ਸੰతాප කියන මේ ලක්ෂණ හතරෙන්ම අපි දුක හඳුනාගත යුතුයි කියන බව. එතකොට ඒ සංස්කාර ධර්මයන්හි යම් පීඩාකාරී බවක් පවතිනවා නම් එයත් එහි ආදීනවයක්. ඒ වගේම දැවෙන තැවෙන ගතියක් තියෙනවා නම් එයත් එහි ආදීනවයක්. ඒ වගේම සංස්කාර ධර්මයන් අපි කොතෙක් පවත්වා ගන්නට උත්සාහ කළත් වහා බිඳී යනවා නම් අහෝසි වෙනවා නම් විනාශ වෙනවා නම්, ඡය වෙනවා නම්, වැය වෙනවා නම්, අභාවයට යනවා නම්, එයත් එහි පවතින ආදීනවය. ඒ වගේම සංස්කාර ධර්මයන් නැවත නැවත උපද්දවන්නට වීම, ගොඩනගන්නට වීම, සංස්කරණය කරන්නට වීම, ඒ පිළිබඳව වෙහෙසෙන්නට වීම, එයත් මේ සංස්කාර ධර්මයන්ගේ පවතින ආදීනවයක්. ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ පවතින පරාදීන ලක්ෂණය. ඒ කියන්නේ ස්වශක්තියෙන් අවදි වෙන්නට නැගිටින්නට උපදින්නට සංස්කාරයන්ට පුළුවන් කමක් නැහැ හේතු ප්‍රත්‍යයෙන් තමයි ජනිත ඒ හේතු ප්‍රත්‍යයෙන් ජනිත වෙනවා කියලා කියන්නේ අනුන් මත යැපෙන පරපෝෂිත භාවය පරාදීන භාවය පටිච්ච සමුප්පන්න භාවය එය මේ සංස්කාර ධර්මයන්හි පවතින ප්‍රබලම ආදීනවය. එතකොට මෙන්න මේ විදිහට මේ සංස්කාර ධර්මයන් ඇලෙන්නට, බැඳෙන්නට, වැළඳ ගන්නට, ආස්වාදනය කරන්නට සුදුසු දේවල් හැටියට නොවේ මේවා බරපතල ආදීනමයන් සහිත ධර්මයන් කියන බව හරියට වටහා ගැනීම තමයි ආදීනව දැකීමේ ඥානයේ හැටියට දක්වන්නේ. එතකොට නායක හඳුරු මෙහිදී පැහැදිලි කරනවා සංස්කාරයන්ගේ බිඳීම කාහටවත් කවර උපායකින්වත් නැවැත්විය නොනැවැත්විය හැකිය. ඒවාට කිසිම පිහිටක් නැත අසරණය සංස්කාර ධර්මයන්ගේ අසරණ බව දක්නා විදර්ශනා ඥානය තමයි ආදීනවාන දර්ශන ඥානය හැටියට පැහැදිලි කරන්නේ. ඒතර අසරණයි කියලා කියන්නේ ඒවට ස්වාධීන පැවැත්මක් නැහැ. ස්වශක්තියෙන් පවතින්නට පුළුවන් කමක් නැහැ. සරණක් පිහිටක් නැහැ. ඒවාට කැමති විදිහට පවතින්නට පුළුවන් කමක් නැහැ. දැන් මේ කවුරු ගැනද මේ කතා කරන්නේ සංස්කාරයන් ගැන. සංස්කාරයන් කියන්නේ මොනවද? මේ මමය, අපිය, මවය, පියාය, බිරිඳය, සැමියාය, දරුවය, ගෙවල් දොරවල් මේ නොඑක ආකාරයෙන් අපි සම්මුතිය ඇති කරගෙන තියෙන මේ සියල්ල තමයි මේ සංස්කාර කියන්නේ. ඒතකොට මේ සංස්කාර අසරණයි කියලා කියන්නේ තමන්ගේ පංචස්කන්ධය ඇතුළු මේ සමස්ත ලෝකයේම සියලුම නාම රූප ධර්මයන්ගේ යතහ ස්වභාවය. එතකොට අපි බොහොම දක්ෂයි නොඑක් හැකියාවන් තියනවා අපිට නොඑක් දේ කරන්න පුළුවන් අපිට හිතුවොත් බොහෝ දේවල් ක්‍රියාත්මක කරලා පවත්වා ගන්න පුළුවන් ආදී ආකල්ප අපට ඇති වෙනවා. එතකොට සිතුවොත් සමහර දේවල් නිර්මාණය කිරීමේ කෞශල්‍යයක් හැකියාවක් වීරයක් චිත්තාදිෂ්ඨානයක් අපි තුල තිබිය හැකි. එතකොට ඒවා ඒ ඒ නාම රූප ධර්මයන්ගෙන් කෙරෙන කෘත්‍ය අභිධර්මයේ විශේෂයෙන් පැහැදිලි කරනවා කෘත්‍ය කාණ්ඩෙහිදී මේ නාම ධර්ම රූප ධර්ම වලින් ඇති කරන ක්‍රියාත්මක කරන කෘත්‍ය තියෙනවා. ඒකට ආවේනික කාර්යයන් තියෙනවා. එතකොට මේ ආවේනික කාර්යයන් තමන් කරන කාර්යයන් හැටියට මගේ වැඩ හැටියට මම තමයි ඒවා කරන්නේ. අන්න එහෙම අපි හිතා ගන්නවා. දැන් කාන්දමකට ලෝහ වර්ග ඇදලා ගන්නා ගතිය. යකඩ ඇදලා ගන්නා ගතිය. එතකොට මේ කාන්දමෙහි ස්වභාවය එතකොට දැන් ඒ ගුණය අපි හිතමු අපේ ශරීරයේ තියෙනවා එහෙම නැත්නම් අපේ මනසෙහි ඒ ගුණය තියෙනවා. එතකොට අපි හිතනවා දැන් මේ මම තමයි මේක කරන්නේ. මම තමයි දැන් මේවා මෙහෙම අවශ්‍ය විදිහට පාලනය කරන්නේ. අවශ්‍ය විදිහට ඇඳලා ගන්නෙ. එහෙම අපි හිතනවා. එතකොට හිතුවට එහෙම එකක් මෙතන නැහැ. ඒ ඒ නාම රූප ධර්මයන්ගෙන් කෙරෙන කෘත්‍ය සමූහයක් පමණයි පවතින්නේ. ඒ නාම රූප ධර්මත් හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. ඒවත් වහවහ බිඳී යනවා. නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ නැත්නම් ඒවට ස්වාධීනව හටගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම හටගත්තට පස්සේ නොබිඳී පවතින්නට පුළුවන් හැකියාවකුත් නැහැ. ඒ නිසා හටගත් හටගත් තැනම ඒවා බිඳි බිඳී යනවා. අර වැවකට එහෙම නැත්නම් ජලාශයකට වතුර බිඳු වැටෙනකොට එහි දිය බුබුලු මතුවේවි බිඳී යනවා වගේ එහෙම නැත්නම් අර රත්තුණු කබලකට අබෑට දැම්මෙන් පස්සේ ඒවා සියල්ලම පුපුර පුපුරා යන්න වගේ. එතකොට මේ සංස්කාරයන්ට නොබිඳී පැවතීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි සංස්කාර අසරණයි කියලා කියන්නේ. එතකොට ඒ ඒ අසරණ වූ සංස්කාර ධර්මයන්ට අමතරව මෙතන මම කියලා පුද්ගලයෙක් කියලා සත්වයෙක් කියලා ගන්නට කිසි දෙයක් නැහැ. මේ මම හැටියට හඳුනාගෙන සිටින මේ සියලුම නාම රූප ධර්මත් ඔය කියන අසරණ භාවයෙන් පෙළෙනවා. ඒ නිසා මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය මේකයි කියලා හරියට තේරුම් ගැනීම තමයි මෙහිදී ආදීනව දර්ශන ඥානයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට ඒ ඥානෙ ඉපදුනාට පස්සේ එහෙම නැත්නම් ඒ දැක්ම, ඒ වැටහීම, ඒ අවබෝධය යෝගියෙක් තුල ඇති වෙනකොට ඊට පස්සේ ඔහු තුල ජනිත වෙන්නට පටන් ගන්නෙ. එහෙම එහෙම නැත්නම් ඔහු තුල નિરાයාසයෙන්ම අවදි වෙන්නේ නිබ්බිදානුපස්සන නිර්විදානු දර්ශන ඥානයේ හැටියට මේ සංස්කෘත වචනෙන් දක්වලා තියෙන්නේ. එතකොට පාලියෙන් කියනවා නම් නිබ්බිදානුපස්සන ඥානයි. එතකොට ඒක නායක හඳුරෝ මෙහිදී පැහැදිලි කරනවා අතීතයේහි යෝගාවචරයා විසින් මමය මගේය කියා ඇලුම් කරමින් සිටි සංස්කාර ධර්ම සමූහය අසරණ බව පෙනීමෙන් යෝගාවචරයාට ඒවා ගැන කලකිරීමක් ඇතිවන්නේය සංස්කාර රාශී යෝගාවචරයාට එපාවන්නේය සංස්කාරයන් කෙරෙහි කලකිරුණු ස්වභාවයෙන් යුක්ත වන විදර්ශනා ඥානය නිර්විදානු දර්ශන ඥාන නම් වේ එතකොට අපි මීට ඉහතදිත් මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා මේ වචනය ගැන නිර්විදා එහෙම නැත්නම් පාලියෙන් හඳුන්වන්නේ නිබ්බිදා. ඒතකොට නිබ්බිදාව කියන වචනයට පොත්පත්වල දෙන සිංහල අර්ථය තමයි කලකිරීම කියන වචනය. නායක හමුදුරුවොත් ඒ පොදුවේ පොත්වල තියෙන වචනේ මෙතන පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒක තමයි එහි අර්ථය. හැබැයි මේ වර්තමානයේ වෙනකොට කලකිරීම කියන වචනේ ඇහෙනකොටම ගොඩක් දෙනෙකුට අර එක්තරා නුරුස්නා ගතියක්, නොසතුටක් වගේ දෙයක් තමයි දැනෙන්නේ. එහෙම නුරුස්නා ගතිය නොසතුට ඇති වෙනවා නම් එතන තියෙන්නේ සූක්ෂම ද්වේෂයක්. අරමුණට අකමැති වෙන ගතිය. හැබැයි මේ නිබ්බිදා කියලා කියන්නේ එහෙම අරමුණට අකමැති වෙන ගතියක් නෙමෙයි. එහෙම අකමැති වෙනවා නම් එතන තියෙන ක්ලේශයක්. අපි අර බය ගැනත් ඒකයි කිව්වේ. බයට පත්වීම ක්ලේශයක්. බිය දැකීම එතන ප්‍රඥාව. අන්න ඒ වගේ තමයි මෙතන යම්කිසි කෙනෙක් සංස්කාරයන් ප්‍රතික්ෂේප කරනවා නම් ඒක සමග ගැටෙනවා නම් ඒක ප්‍රිය අප්‍රිය වෙනවා නම් එතකොට එතන තියෙන්නේ සූක්ෂම ද්වේෂයක්. මේ කලකිරීමයි කියලා ඇත්තටම අදහස් කරන්නේ ඒ පිළිබඳව මෙතෙක් තිබුණු ඇල්ම දුරු වීම. එහෙම නැත්නම් ඇලෙන්නට දෙයක් නැති බව නිවැරදිව වැටහීම. ඒක තමයි මෙතන කලකිරීමයි කියලා හඳුන්වන්නේ. මෙතෙක් යම්කිසි ආකර්ෂණයක් ඒ පිළිබඳව තිබුණා නම් යම්කිසි දැඩි බන්ධනයක් තිබුණා නම් එතකොට එහෙම බැඳෙන්නට තරම් දෙයක් මේවාෙහි නැහැ කියන බව හරියට වටහා ගන්න. ඉතින් ඒක අපි මින්ට ඉහතදිත් පැහැදිලි කරලා තිනවා නිබ්බින්දති කියන pāli වචනයෙන් ඒ නිබ්බිදානුපස්සනා කියන වචනය ගොඩ නැගෙන්නේ. එතකොට මේ නිබ්බින්දති කියන pāli වචනයට වඩා හොඳ අදහසක් අපිට මතු කරගන්නට පුළුවන්. එහි සංස්කෘත වචනේ. ඒ කියන්නේ නිබ්බින්දති කියන pāli වචනයේහි සංස්කෘත ස්වરૂපය තමයි නිර්වින්දති නිර්වින්දති කියලා කියන්නේ විඳින්නේ නැහැ එතකොට ඇයිද විඳින්නේ නැත්තේ විඳින්නට තරම් වැදගත්කමක් දකින්නේ නැහැ විඳින්නට තරම් වටිනාකමක් ඒවාෙහි දකින්නේ නැහැ. දැන් මීට කලින් යෝගාවචරයාට විදර්ශනා ඥානයක් නැති අවස්ථාවේදී ඔහුට දැනෙන්නේ ඔහුට වැටහෙන්නේ මේ සංස්කාර ධර්මයන් විඳින්නට ආස්වාදනය කරන්නට යෝග්‍යයි වගේ. හැබැයි දැන් මේ විදිහට විදර්ශනා කරනකොට හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, වහා බිදී යන බව, පීඩාකාරී බව, සන්තාපකාරී බව, අසරණ බව, ආදීනව සමූහයකින් යුක්ත බව මේවා පෙනෙන්න පෙනෙන්න දැනෙන්න දැනෙන්න යෝගාවචරයට වැටහෙන්න ගන්නවා මේවාෙහි එහෙම ඇලෙන්නට තරම් වැදගත්කමක් මේවාෙහි නැහැ. ඊට පස්සේ ඔහු මේවා ආස්වාදනීය ආකාරයෙන් තෘෂ්ණාවෙන් විඳින්මින් හිටපු தත්ත්ව අනුක්‍රමයෙන් ශ්‍රේ වෙලා යනවා. එතකොට අත නිබ්බින්දති ඊට පස්සේ විඳින් නැති තත්වයට අපි මේ සම්බන්ධව නිතරම සිහිපත් කළා එකම උදාහරණයක් මොකද එකම උදාහරණේ නැවත නැවත අපි සිහිපත් කළේ ඒක නැවත නැවත අහනකොට අපිට යම් අදහසක් ටිකෙන් ටික මනසට තහවුරු කරගන්න පහසු නිසා අපි ඒ සම්බන්ධව බොහෝ අවස්ථාවල සිහිපත් කළා දැන් පොඩි දරුවෙකුට රබර් බෝලයක් දුන්නාම ඒ දරුවා ඒක ආස්වාදනය කරනවා ඒක විඳිනවා ඒකත් එක සෙල්ලම් කරනවා අනිත් අයට පෙන්නනවා ඒකෙන් සතුටු වෙනවා ඊළඟට නිදා ගන්නකොටත් ඒක තුරුළු කරගෙන නිදා ගන්න උදේ අවදි වෙච්ච ගමන් ඒක හොයනවා වෙන කෙනෙක් ගත්තොත් අඬනවා ඒ මොකක්ද ඔහු ඒ රබර් බෝලේ විඳිනවා එතකොට ඒක තේරුමක් නැති පළක් නැති નિසරු දෙයක් කියලා වැඩිහිටියෙක් කිව්වට පොඩි දරුවට ඒක වැටහෙන්නේ නැහැ නමුත් පොඩි දරුවා ටිකෙන් ටික ලොකු මහත් වෙනකොට වයසින් දැනුමින් වැඩෙනකොට ඒ දරුවට වැටහෙන්න ගන්නවා අනුක්‍රමයෙන් මේ රබර් බෝලය කියන්නේ තරම් වැදගත් දෙයක් නොවේ කියන එක. ඒ වැදගත් දෙයක් නොවේ කියන කාරණය ඔහුට වැටහෙන වැටහෙන ප්‍රමාණයට අර රබර් බෝලය අර විදිහට ආස්වාදනය කිරීම ටිකෙන් ටික අඩු වෙනවා. එතකොට දැන් ඔහු ඒ රබර් බෝලේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒකත් එක අමනාපයක් නැහැ. ඒක තිබුණයි කියලා ඔහුට ප්‍රශ්නෙකුත් නැහැ. ඒක නොතිබුණයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ. තිබුණයි කියලා ඔහු ඒක විඳින්නේ නැහැ. නොතිබුණයි කියලා ඔහු ඒකෙන් දුකටපත් වෙන්නේ නැහැ. ඇයිද? දැන් ඒක බොහොම નિස්සරු සරල දෙයක් හැටියට ඔහු තේරුම් අරගෙන තියෙන නිසා. එතකොට ඒ පිළිබඳව ඇතිවෙන කිසිම මානසික ව්‍යාකූලතාවයක් ඔහුගේ මනසේ ගොඩ නැගෙන්නේ ඔහුගේ ලෝකය තුල ඒකේ තරම් වැදගත් කාරණයක් නොවේයි කියන බව වැටහිලා තියෙන නිසා. අන්න වගේ තමයි මේ නිබ්බිදාව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ ප්‍රඥාවෙන් දකින්න දකින්න ඒ තැනත්තාට මේ සංස්කාරයන් එහෙම ආස්වාදනය කරන්න අර පොඩි දරුවෙක් රබර් බෝලයක් ආස්වාදනය කරන්න වගේ වැළඳ ගන්නට එහි ගිලෙන්නට මුසපත් වෙන්නට ඒ නිසා රණ්ඩු සරුවල් ඇති කර ගන්නට ඒ නිසා යුද්ධ ප්‍රකාශ කරන්නට තරම් වැදගත් දේවල් නෙවෙයි මේවා කියලා වැටහෙනකොට ඒව ගැන මෙතෙක් තිබුණු ආකර්ෂණය බැඳීම ඇලීම ටිකෙන් ටික ෂේ වෙලා යනවා. එතකොට ඒක තමයි මෙතන මේ කලකිරීමයි කියලා අදහස් කරන්නේ. ඉතින් වර්තමානයේ සමහරු මේක ප්‍රඥාවෙන් කලකිරීම කියලා අර්ථ දක්වනවා. ඉතින් එහෙම මොන ක්‍රමයෙන් හරි මේකේ නිවැරදි අදහස තේරුම් ගන්නයි ඕන. එහෙම නොවුනොත් මේ ධර්මානුකූල වචන පිළිබඳව අපිට වැරදි වැටහීම් ඇති වෙන්නට පුළුවන්. මොකද සමාජ භාවිතයේ තියෙන ක්‍රමයට අපි සමහර දේවල් අර්ථකථනය කරගන්නට ගියොත්. ඒකයි අර භයතුපට්ඨාන ඥානය සහ මේ නිබ්බිදානුපස්සනා ඥානය කියන මේ දෙකම අපි ටිකක් වැඩිපුර පැහැදිලි කරන්න උත්සාහ කළේ ওই විදිහට ඒ දෙක පිළිබඳවම සාමාන්‍ය සමාජයේ තියෙන වචනත් එක්කලා පටලැවීම් ඇති වෙන්නට පුළුවන් නිසා ඊළඟට හත්වෙනි ඥානය තමයි මුංචිතු කම්මතා ඥානය මුංචිතු කම්මතා ඥානය පිළිබඳව පැහැදිලි කරන්නේ කලකිරුණා වූ ඒ සංස්කාරයන් කෙරෙන් මිදීමේ අදහස සහිත වූ විදර්ශනා ඥානය මුංචිතු කම්මතා ඥාන නම් වේ. ඒ කියන්නේ දැන් යම් කිසි දෙයක් පිළිබඳව අපට දැඩි ඇල්මක් බැඳීමක් නැතිනම් ඊට පස්සේ අපිට කල්පනා වෙනවා දිගින් දිගට ඒව පවත්වා ගන්නට වෙහෙසීම තේරුමක් නැහැ. එහෙමනම් එක්කෝ මේවා මෙහෙම තියෙද්දී මම බැහැර වෙලා නිදහස් වෙන එක හොඳයි. එහෙම නැත්තම් මේ තියෙන තැනින් මේ දේවල් බැහැර කරන එක හොඳයි. මොකද ඒවත් තේරුමක් නැහැ. තවත් නිකන් පවත්වාගෙන ගොඩ ගහගෙන තියාගෙන ඉඳලා වැඩක් නැහැ කියලා යමක් අපට වැටහුණාට පස්සේ අපි ඒවා බැහැර කරන්නට සිතනවා. අන්න ඒක තමයි මුංචිතු කම්මිතාව කියලා කියන්නේ. මුංචති කියලා කියන්නේ මුදනවා. එහෙම නැත්නම් අයින් කරනවා, අත්හරිනවා කියන අදහස. මුංචිතු කම්මිතා කියලා කියන්නේ ඒ අත්හැරීමේ එහෙම නැත්නම් ඒවා ඉවත් කිරීමේ කැමැත්තක් ඇති වෙනවා. ඒ සඳහා මනස පෙළඹෙනවා. එතකොට මෙතෙක් කාලයක් ඒව රැස් කිරීමට, වැළඳ ගැනීමට, ග්‍රහණය කර ගැනීමට, උපාදාන කර ගැනීමට, ගොඩනගා ගැනීමට ලොකු රුචිකත්වයක් ඕනකමක් තිබුණේ. හැබැයි දැන් ඒවාෙහි ආදීනවය දකින්න දකින්න, ඒවාෙහි nissaru බව දකින්න දකින්න, ඒවාෙහි ඇලෙන්නට තරම් දෙයක් නැහැ කියලා අර දැඩි ඇල්ම බැඳීම උපාදානයෙන් සිත ටිකෙන් ටික නිදහස් වෙන්න නිදහස් වෙන්න අපිට දැනෙන්න ගන්නවා මේ નિસරු සංස්කාර ධර්මයන් තව තවත් නිකන් නඩත්තු කරලා වෙහෙසිලා පවත්වගෙන ඇති තේරුමක් නැහැ. දැන් අපි හිතමුකෝ යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒකෙන් Tamanට ලාභ තියනවායි කියලා දැනුනොත් තමයි ඒක පවත්වාගෙන යන්නේ. හැබැයි ලාභ ලැබෙන්නෙත් නැහැ, පාඩුමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක දිගින් දිගට පවත්වන එකේ කිසි තේරුමක් නැහැ කියලා දැනුනහම යම් කෙනෙකුට කල්පනා කරනවා මේක නවත්තලා දාන්න ඕන. එහෙම නැත්නම් මේකෙන් මම ඉවත් වෙන්න ඕන කියලා හිතෙනවා. අන්න ඒ වගේ අදහසක් මේ සංස්කාර ධර්මයන් පිළිබඳව යෝගාවචරයාට ඇති වෙන්නට පටන් ගන්නවා. දැන් තවදුරටත් මේ සංස්කාර ධර්මයන් දිගින් දිගට පැවැත්වීම තේරුමක් නැහැ. මේවායින් ඉවත් වෙන්නට ඕන, මේවායින් බැහැර වෙන්නට ඕන, මේවා අත්තර දමන්නට ඕන කියන අදහස අනුක්‍රමයෙන් වැඩෙන්නට ගන්නවා. ඒක තමයි මුංචිතු කම්මතා ඥානයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට අටවෙනි ඥානය තමයි පටිසංඛානුපස්සනා ඥානය. පටිසංඛානුපස්සනා ඥානය කියන්නේ සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමති යෝගාවචරයා විසින් ඒවායින් මිදීමේ උපායක් වශයෙන් සංස්කාරයන් අනේකාකාරයෙන් විස්තර වශයෙන් විදර්ශනා කරන්නා වූ පුතුල විදර්ශනා ඥානය පටිසංඛානුපස්සනා ඥානය නම් වේ. දැන් යෝගාවචරයා මෙතෙක් දුර අනුක්‍රමයෙන් මේ ඥානයන් ටිකෙන් ටික අවදි කරගෙන එන්නේ ඔහුට පෙර මේ සංස්කාර ධර්මයන් පිළිබඳව ඇති වුණු අර විපරීත සංඥා විපරීත මනෝභාවයන් දුරු වෙලා නිවැරදි මනෝභාවයන් ඇති වෙන නිසා දැන් වැරදි සංඥා නෙමෙයි නිවැරදි සංඥා ඔහු දියුණු කරනවා වැරදි මනෝභාවයන් නෙමෙයි දැන් මේ නිවැරදි මනෝභාවයන් උපදිනවා ඔහුට මේ ප්‍රඥාව අවදි වෙන්න අවදි වෙන්න. නමුත් තාම ඔහුගේ දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම දුර වෙලා නැහැ. දෘෂ්ටිය දුර වෙන්නට ඒතනත්තා අවම වශයෙන් සෝවාන් ඵලයටවත්පත් වෙන්නට ඕනේ. එතෙක් ඒතනත්තාගේ චිත්තසංතානෙහි දැඩිව පළපතියම් වෙච්ච සක්කාය දිට්ඨියක් තියෙනවා. දැන් ඔහුට හොඳටම වැටහෙනවා මෙතන සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ මම කියලා කෙනෙක් නැහැ පවතින සංස්කාර ධර්ම ටිකක් විතරයි ඒ සංස්කාර ධර්ම හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා ඒවා වහා බිඳී යනවා ආදීනව ගොඩකින් යුක්තයි මේවා පවත්තලා තේරුමක් නැහැ එලෙන්නට තරම් දෙයක් නැහැ මේ මිදෙන්නට ඕන කියන මේ කාරණා හැම එකක්ම ඔහුට ඊටාම පැහැදිලිව දැනෙනවා වැටහෙනවා. දැන් එහෙම වැටුණාට අර දීර්ඝ කාලයක් සංසාරයේ තිබුණු අර සත්ව පුද්ගල ආත්ම සංඥාව තවම ඔහු තුල ලේෂ මාත්‍ර වශයෙන් ඒ කියන්නේ අනුශය වශයෙන් තවම දුරු වෙලා නැහැ. එතකොට ඔහුට කාරණේ වැටුණාට ඒ මූලය තවම අහෝසි වෙලා නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තහම අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා කෙනෙක් මැරෙනවයි කියලා අපි දන්නවා අපිත් මැරෙනවා අන් අයත් මැරෙනවා කියලා දන්නවා හැබැයි අපි අපේක්ෂා නොකළ අවස්ථාවක කෙනෙක් මැරුණහම අපට පොඩි කම්පනයක් දැනෙනවා එතකොට බඳුනක් බිඳෙනවා කියලා දන්නවා නමුත් ටිකක් වටිනා දෙයක් වැටිලා බිඳුනොත් අපට යම් කිසි කම්පනයක් මනසට දැනෙන්න පුළුවන් ඒ මොකක් නිසාද ඒ ඒ භාජනේ බිඳෙනවා කියලා දන්නවා පුද්ගලයෝ මිය යනවා කියලා දන්නවා ඒක අපට අරුමයක් නෙමෙයි ඒවා තේරුම් අරගෙන තිබුණට අර ඇලීම බැඳීම ඒවා දිගු කලක් පවතිනවා නම් හොඳයි කියන අදහස තවමත් මනසේ ලේෂ මාත්‍රික වශයෙන් පවතිනවා ඒ පවතින නිසා තමයි අපිට මේ කම්පණය දැනෙන්නේ. ඉතින් ඒ වගේ ඊටත් වඩා ඊට තදින් අපේ සිත් සතන් තුළ මේ සත්පුද්ගල ආත්ම සංඥාව බැසගෙන ගිලගෙන තියෙන්නේ ඒක දීර්ඝ කාලයක් සසරේ ඇතිවෙච්ච දෘෂ්ටියක් නිසා. එතකොට දැන් අර සංඥා નિවරදිව ගොඩනගාගෙන මනෝභාවයක් નિවරදිව ගොඩනගාගෙන දැන් ලෝකේ පිළිබඳව નિවරදිව සිතන්න කල්පනා කරන්න තේරුම් ගන්න වටහා ගන්න දකින්න අපි උත්සාහ කරගෙන දැන් යම් සෑහෙන දුරකට අපි ආවා. දැන් ඇවිදින් මේවා දැන් සම්පූර්ණයෙන්ම අතහැර දමන්නටයි දැන් සූදානම් වෙන්නේ. හැබැයි ඒ අතහැර දමන්නට පෙර ඒතනත්තා නැවත වරක් හරියටම පරීක්ෂා කරලා බලන්නට ඕන මේ සංස්කාර ධර්මයන්ගේ nissarattwe පිළිබඳ. ඒ මොකද එහෙම නැතිනම් දැන් සාමාන්‍ය ලෝකේ අපි දකිනවා සමහර දේවල් වැඩක් නැහැ කියලා ඉවත දාපු අය ඊට පස්සේ වුණ කාලයක් යනකොට ආයේ ඒවා එකතු කරනවා වෙන පැත්තකින්. එතකොට මට නම් මිල මුදල් අවශ්‍ය නැහැ කියලා බැහැර කරනවා කාලෙකදී ආපහු මේ මිල මුදල් සොයන්නට වෙහෙසෙනවා මට කීර්තිය බලය මේවා ඕනේ නැහැ කියලා පැත්තකට දාලා වෙන පැත්තකින් ආපහු මේ කීර්තිය බලය සොයන්නට උත්සාහ කරනවා අර මට මතක හැටියට කාමජාතකයේහි කියවෙනවා එක රජ කෙනෙක් වයෝවෘද්ධව මරණාසන්න වෙනකොට ඒ රජුරවන්ට පුතණවරු දෙදෙනෙක් හිටියා. එතකොට වැඩිමහල් පුතණුවන්ට රාජ්‍ය බාර ගන්න කියලා කිව්වට වැඩිමහල් පුතා ඒකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ මල්ලිට බාර ගන්න කියලා කියනවා. බාර ගන්න කියලා කිව්වට මල්ලි කියනවා නෑ අයියා තමයි මේකට සුදුසු කෙනා. ඉතින් පූජිතයොත් කියනවා ඒ කවුරු කිව්වත් ඔහු ඒක බාර ගන්නට කැමති වෙන්නේ නැහැ. කැමති වෙන්නේ නැතුව ඔහු කියනවා නෑ මට නිදහසේ මගේ පාඩුවේ පැත්තකටලා ඉන්නයි ඕන. ඊට පස්සේ ඔහුට කියනවා එහෙමනම් යුවරජ තනතුර බාර ගන්න. ඉතින් දැන් රජකම බාරගත්තු නැති කෙනා යුවරජ වෙන්න සූදානම් වෙන්නේ නැහනේ. මට යුවරජකමත් ඕනේ නැහැ. එහෙනම් පූජිතකම ඒත් ඕනේ නැහැ. අමාත්‍ය තනතුරක් ඒත් ඕනේ මොකක්වත් ඕනේ කියලා. එහෙනම් මේ රාජකුමාරයෙක් හැටියට සුවසේ සැප ඉන්නට කියලා සියලු පහසුකම් සකස් කළා දුන්නා. ඒත් මට ඕනේ කියලා ඔහු හුදකලාව වෙස්වලාගෙන ගිහිල්ලා බොහොම දුෂ්කර ගම්මානයක එක්තරා ප්‍රභූවරයෙකුට සේවාකම් කරමින් අප්‍රසිද්ධව බොහොම නිදහසේ ජීවත් වුණා. ඉතින් මෙහෙම කාලයක් යද්දී කොහොම හරි අර ගම්මාන වලින් දැන් රජ්ජුරුවෝ බදු අය කරනවා. එහෙම අය කරනකොට ඒ ගමටත් ආවා. ඒ ගමටත් ඇවිදින් අර ගම්මානේ එහෙම නැත්නම් මේ රාජකුමාරයා ඉන්න නිවසේ ප්‍රභූවරයාගෙනුත් ලොකු බදු ප්‍රමාණයක් අය කරන්නට නියම වෙලා තිබුණා. ඒතර දැන් මේ වෙනකොට අර ප්‍රභූවරයා හඳුනාගෙන තිබුණා මේ රාජකුමාරයෙක් මේ අපේ රාජකුමාරයයි කියන කාරණය වටහාගෙන තිබුණා. නමුත් මේක රහසක් හැටියට තියාගෙන තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සත්කාර උපකාර කළා. ඊට පස්සේ දැන් අර ප්‍රභූවරයා Tamanට ලොකු බද්දක් ගෙවන්න සිද්ධ වුණාට පස්සේ අර රාජකුමාරයාට කිව්වා කුමාරයෙනි දැන් ඔබ වහන්සේව පෝෂණය කරන්නේ මමයි ඒ නිසා මේ මල්ලිට කියලා මේ බද්දෙන් මාව නිදහස් කරන්න කියලා ඊට පස්සේ රාජකුමාරයා පණිවිඩයක් යවනවා මම අහවලුන් ඒ නිසා මාව මෙතෙක් කාලයක් පෝෂණය කරන්නේ මේ තැනත්තයි මොහුගෙන් බදු අය කරන්න එපයි කියලා ඊට පස්සේ මල්ලි ඒක අහලා බදු අය කරන්නේ ඊට පස්සේ මේක ආරංචි කරනවා ගමේ අනිත් අයට. ඊට පස්සේ ඒගොල්ලොත් ඇවිල්ලා කියනවා අනේ කුමාරයෙනි අපිව බද්දෙන් නිදහස් කරන්න. එතකොට අපි මේ බදු ඔබතුමන්ට ගෙනවිත් දෙන්නම්. අපි රජුරවන්ට බදු ගෙවන්න කැමති නැහැ. අපි ඔබතුමාට ගෙනත් දෙන්න. දැන් මේ මිනිස්සු කෛරාටිකකමට මෙහෙම කියන්නේ මොකද? රජයට ගෙවන්න ගියොත් ලොකු මුදලක් ගෙවන්න වෙනවා. රාජකුමාරයාට ගෙනත් දෙනකොට සුළු ප්‍රමාණයක් ගෙනත් දීලා ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් නිසා. ඉතින් අය එහෙම යෝජනා කළාම රාජකුමාරයා තමන්ගේ මලනුවන්ට රජුරවන්ට පණිවිඩයක් යවනවා මේ ගමම බද්දෙන් නිදහස් කරන්න කියලා. ඊට පස්සේ බද්දෙන් නිදහස් කරනවා. දැන් එක එක්කෙනා ඔහුට අර බදු මුදල් වෙනුවට ටික ටික මිල මුදල් රන් රිදී ආදී වටිනා දේවල් ගෙනත් දෙනවා. දැන් ඔන්න ටිකෙන් ටික ඔහුට දේවල් එකතු වෙනකොට ආපහු ඔහුට අර යටපත් වෙලා තිබිච්ච කාම තණ්හාව නැවත නැවත මතුවෙන්න ගත්තා. ඊට පස්සේ අවට ගම්වල අයටත් මේක ආරංචි වෙලා ඒ අයත් ඇවිදින් කිව්වා කුමාරයනි අපි කැමති ඔබතුමන්ටයි ඒ නිසා අපි ඔබතුමාට බදු ගෙවන්න කැමති රජයෙන් අපිව නිදහස් කරන්න ඊට පස්සේ රාජකුමාරයා තමන්ගේ මල්ලේට පණිවිඩයක් යවනවා මේ අයව නිදහස් කරන්න. ඊට පස්සේ ඒ ගම්මානත් නිදහස් කරනවා. දැන් ඔහුට තවත් වැඩි මුදලක් ලැබෙනවා. ලැබෙන්න ලැබෙන්න දැන් ඔහුගේ අර කාම තණ්හාව, බල තණ්හාව දැන් වැඩෙනවා. දැන් මිනිස්සුත් එක එක જાති කියනවා. ඔබතුමා තමයි රාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා. ඇයි ඔබතුමා මෙහෙම මේ ඇවිල්ලා වෙස්වලාගෙන දුක් විඳින්නේ? අපි කැමති ඔබතුමාටයි. ඒ නිසා ඔබතුමා රාජ්‍යයත්පත් කරගන්න අපි ඒකට උදව් කරන්න. දැන් මෙහෙම මිනිස්සු අර කුමාරයාව දැන් උසි ගන්නවා. ඊට පස්සේ දැන් ඔහුටත් කල්පනා වෙනවා මම නිකන් මෙච්චර මේ සුවසේ මට ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි මට හිමිකම තියෙද්දි මම මොකටද මෙහෙම නිකන් දුක් විඳින්නේ ඒ නිසා ඇත්තටම මේ මිනිස්සු කියන කතාව ඇත්ත තමයි. එහෙනම් මේක රාජ්‍ය මම ගන්නට ඕන කියලා දැන් ඔහු වෙනම කණ්ඩායමක් එකතු කරගෙන යුද ශිල්පාදිය පුහුණු කරලා ඒ කණ්ඩායමත් එක්ක අවියාද ටිකුත් එකතු කරගෙන දැන් ගිහිල්ලා මාලිගාව වට කරලා කිව්වා එක්කෝ රජකම දෙන්න නැත්නම් යුද්ධයට සූදානම් වෙන්න දැන් මල්ලි කල්පනා කරනවා මේ මිනිස්සයාට රජකම බාර ගන්න කියලා දෙපාල්ලලා වැඳලා කිව්වහම මේ මිනිස්සයා ඕන්නේ නැහැ කියලා අතහැරලා ගියා. ඒතකොට දැන් මේ යුද්ධ යුද්ධ කරන්න හදනවා මේ රජකම සඳහා. මොනතරම් අඥානකමක්ද මට මේ රාජ්‍යයෙන් ඇති වැඩක් නැහැ. මේක බාරගත්තු නැති නිසායි මම මේ බාරගත්තේ. ඉතින් මේ නුඹේ රාජ්‍ය නොවම තියාගනින් කියලා අර අයියටම රාජ්‍ය පවරලා මලනුවන් නික්ම ගියා. ඉතින් මෙන්න මේ විදිහට දැන් මේ උදාහරණයක් හැටියට මේ කතා ප්‍රවෘත්ති අපි සිහිපත් කළේ මේ සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ යම් ප්‍රමාණයකට අපට පෙනුනට ඒවා අතහැරියට පස්සේ දැන් මේ මුචිතු කම්මතා ඥාණයෙන් ඇති වෙන්නේ මේවා දුරු කරන්න අත්හරින්න කැමැත්තනේ. ඒතකොට ඒ අත්හරින් අත්හරින කැමැත්ත ඇති වුණාට සමහර දේවල් අත්හැරියට පස්සේ කාලයාගේ ඇවෑමෙන් ආපහු අපට ඒවා පිළිබඳව සැඟවී තියෙන තෘෂ්ණාව නැවත අවදි වෙන්නට පුළුවන්. එහෙම අවදි වුණොත් අපේ අත්හැරීම පූර්ණ අත්හැරීමක් නෙමෙයි. එතකොට ඒ අත්හැරීමට අපි පෙළඹිලා තියෙන්නේ සැබවින්ම ඒවයිහි ආදීනවේ හරියටම දැනගෙන නෙමෙයි. අර මතු පිටින් නැති වෙච්ච වැටහීමත් එක්කලා. ඉතින් මේ නිර්වාණගාමිනී මාර්ගයේදී අපිට එහෙම පටලැවිල්ලක් නොවෙන්නට නම් අර අත්හරින්නට හිතුණට පස්සේ යෝගාවචරය නැවත නැවත පරීක්ෂා කරලා බලන්නට ඕනේ මේවා අත්හරින්නේ කුමක් නිසාද මොකක්ද මේවා තියෙන වැරද්ද මොකක්ද මේ සංස්කාර ධර්මවල තියෙන ප්‍රශ්නය මොකක්ද ආදීනවේ කියලා වඩාත් ගැඹුරින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඒ සඳහා ඒතනත්තා අර හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් නැවත නැවත අර සංස්කාර ධර්මයන් ප්‍රත්‍යවේක්ෂා කරමින් යලිත් වඩා සූක්ෂම විදිහට අර දැන් මෙතෙක් Taman තේරුම් ගත්තු කාරණාම වඩා ගැඹුරින් ප්‍රත්‍යවේක්ෂා කරමින් අධ්‍යයනය කරන්නට ඕනේ අන්න ඒ විදිහට යලිත් ඉතා සූක්ෂම විදිහට වඩා ගැඹුරින් ප්‍රත්‍යවේක්ෂා කරමින් විදර්ශනා කිරීම තමයි පටිසංඛානුපස්සනා ඥානයයි කියලා හඳුන්වන්නේ. මොකද ඒ එහෙම කරන්නේ තවදුරටත් මොනවා හරි මේවා සම්බන්ධව පොඩි හරි ක්ලේශයන් මගේ මනසේ ඉතිරි වෙලා තියෙනවා නම් ඒ සියල්ලක්ම දුරු වෙන්නට ඕන අර දේවල් අත්හරින්නට කලින්. දැන් ඇත්තටම මෙතන අපි තේරුම් ගන්න ඕන කාරණේ මේකයි. අත්හරින්න කලින් මේක තේරුම් ගන්න ඕන කියනවටත් වඩා ඒව අත්හැරෙන්නේ හරියට වටහා ගත්තොත් විතරයි. දැන් අර රජකම අත්හැරියා වගේ භාණ්ඩයක් ඉවත් කළා වගේ ව්‍යාපාරයක් නැවැත්තුවා වගේ අපිට සංස්කාර ධර්ම අත්හරින්න බෑ මොකද මේක මානසික ගනුදෙනුවක් නේ. එතකොට මනසේ යන්තම් හරි කොනක හරි අනුශය වශයෙන් හරි මේ සංඥා ගැප් වෙලා තියෙනවා නම් එබඳු අවස්ථාවක කොහොමවත් සංස්කාර ධර්මයන්ගෙන් සිත නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ මේ භෞතික අත්හැරීමක් නෙමෙයිනේ මේ කරන්නේ. භෞතික අත්හැරීමකදී නම් අපි ළඟ තෘෂ්ණාව තිබුණා වුණත් කැමැත්ත තිබුණා වුණත් අපිට භෞතිකව දේවල් අත්හරින්න පුළුවන්. පස්සේ තමයි තේරෙන්නේ ඇත්තටම මම අත්හැරලා නැහැ කියලා. හැබැයි මේ මානසික වශයෙන් දේවල් අත්හරිනකොට අපිට එහෙම කරන්න බෑ හරියටම මනසේ ඒ ඒ ක්ලේශය ඒ ඇලීම බැඳීම දුරු වුණොත් විතරයි හැබෑවටම අත්හැරෙන්නේ. ඉතින් අන්න එතනට ඒ සැබෑවටම මුංචිතු කම්යතාවය ඒක ගැඹුරින්ම නිවැරදි අවබෝධයෙන්ම තහවුරු වෙලා මනසේ මතුවෙන තෙක් නැවත නැවත අර මෙතෙක් විදර්ශනාවෙන් දුටු සංස්කාර ධර්මයන් පිළිබඳව ත්‍රිලක්ෂණ වශයෙන් යලි යලි මෙනෙහි කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. අන්නේ අවස්ථාව තමයි පටික පටිසංඛානෝ දර්ශන ඥානයයි කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් පටිසංඛානුපස්සනා ඥානය. ඊළඟට නවවෙනි ඥානය තමයි සංඛාරෝපේක්ෂා ඥානය. සංස්කාරෝපේක්ෂා ඥානය කියලා මිශ්‍ර සිංහලෙන් කියනවා. ඒතර සංඛාරෝපේක්ෂා ඥානය පාලියෙන් කියනකොට එහෙමයි. එතකොට ඒ සංඛාරෝපේක්ෂා ඥානය කියලා කියන්නේ පටිසංකානුපස්සනා ඥානයෙන් සංස්කාරයන්ගේ මහා ආදීනව රාශිය දැක දැන් දුකින් මිදීමේ උපාය ලදිමි සතුටුව සංස්කාරයන් විමසීම සඳහා බලවත් උත්සාහය හැර සම වූ ව්‍යායාමයෙන් පවත්වන විදර්ශනා ඥානය සංස්කාරෝපේක්ෂා ඥානය සංස්කාර විමසීමේ උත්සාහයෙන් තොර වූද ඥානය පළමු ඥාන සියල්ලටම වඩා බලවත්ය අහසට අහසට ගෙන ගොස් අතහල ගල නිරුත්සාහයෙන් ඊතා වේගෙන් පොළව දෙසට එන්නක් මෙන් මේ ඥානයේද ඉබේම සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණයන් ඊතා වේග ලක්ෂණයන් ඊතා වේගයෙන් පවතී. එතකොට මේ අවස්ථාවත් ඊතාත්ම වැදගත් වෙනවා. ඒ මොකද දැන් අපි උගාක් වෙලාවට දෛනික ජීවිතයේ උනත් දකින දෙයක් තමයි යමක් පිළිබඳව අපිට අනුපිළිවෙලින් එක දිගට එකම විදිහට හිතාගෙන කල්පනා කරගෙන යනකොට ඊටාම පැහැදිලිව දේවල් පේන්න දැනෙන්න හැබැයි එහෙම දැනෙනවා පේනවා දැන් ඔක්කොම මට වැටහෙනවා කියලා හිතුණට එක්තරා මානසික නැමියාවක් එහෙම නැත්නම් මනසේ ඒ පැත්තට ගලාගෙන යන ගතියක් නිසා අපිට ඒක එහෙම හිතෙනවා වෙන්නට පුළුවන්. හැබැයි අපි ටිකක් මධ්‍යස්ත වෙනකොට සැහැල්ලු වෙනකොට අපේ මනෝභාවයන් ඊට වෙනස් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තාම අපි හිතමු දැන් මේක හුඟක් වෙලාවට වෙනවා අපිට අපි හිතමුකෝ දැන් ඔන්න තරුණ තරුණියෝ භාවනා කරන්න යොමු භාවනා කරන්න යොමු වුණාම අපි හිතමුකෝ භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා සතියක් භාවනා කරනවා සති කීපයක් භාවනා කරනවා ධර්මදේශනා ශ්‍රවණය කරනවා දහම් පොතපත කියවනවා මේම එක දිගටම Tamanට මොකක් හරි ලැබෙන නිවාඩු කාලයක් හරි මොකක් හරි පාදක කරගෙන එක දිගටම අර කටයුතු ටික කරගෙන යනකොට මේ මොකක්වත් වැඩන්නේ ඔක්කොම අතහැරලා මහාන වෙන්න ඕන වගේ අදහසක් එන්න පුළුවන් ඒ මොකද අර එක දිගට එකම පැත්තට අපේ මනස පුහුණු කරපු නිසා එතකොට එහෙම හිතිච්ච පමණට සමහරු ගිහින් මහාන වෙනවා. හැබැයි මහාන වෙලා ටික කාලයක් යනකොට අර තිබිච්ච අර එක දිගටම අඛණ්ඩව ගිය ගතිය නැවතිච්ච ගමන් ඒ තනත්තාට ඊට පස්සේ අර මහානකම පිළිබඳ රුචියක් නැතුව ඊට පස්සේ වෙන වෙන විකාර රූපී දේවල් කරන්නට පෙළඹෙනවා සමහරට. එහෙම නැත්නම් සිවුරු හැර යනවා. ඒ වගේ තත්වයකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් එහෙම පැවිදි වෙන්න එන අයගෙන් අපි මුලින්ම අහන්නේ ඇයිද පැවිදි වෙන්න හිතුවේ? මොකක් නිසාද පැවිදි වෙන්නේ? පැවිදිලා මොකද්ද කරන්න බලාපොරොත්තු මේවා ටිකක් විමසන්නට අවශ්‍යයි. ඇයි එහෙම විමසිය යුත්තේ? අර එක දිගටම ඔහුගේ මනසේ ආපු ඒ ඒ අදහස් ටික ටිකක් සමබර කරලා මධ්‍යස්ත කරලා මධ්‍යස්ත වූ මනසින් ලෝකේ දිහා දකින්නට ඔහු පොළඹවන්නට ඕනේ. එහෙම පෙළඹුවාට පස්සේ තමයි සැබෑවටම ඔහුගේ මනසේ ප්‍රඥාව වැඩිලා තියෙනවා නම් ඒ ස්වභාවය අවදි වෙන්නේ. එහෙම නැතිනම් අපට නොදැනුවත්ව අර ධර්ම සංඥාත් එක්තරා ආවේගයක් හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට අපි එක්තරා අතිධාවනයක් හැටියට අතිධාවනයයි කියලා කියන්නේ සීමාව ඉක්මවා ඒ පස්සෙන් දුවගෙන යනවා. දැන් සමහරු දන් දෙන්න පටන් ගත්තාම ගෙදර ඉන්න මිනිස්සුන්ටවත් කන්න නැති වෙනකන් දෙනවා. එතකොට සියල්ල දන් දෙනවා. සියල්ල අතහැරලා දානවා. අන්තිමට තමයි කර කියා ගන්න දෙයක් නැතුව දුකටපත් වෙන්නේ. දැන් ඔය එක පවුලක් මේ අපි දන්න අපේ ගම් සීමාවෙම ඒ අම්මයි තාත්තා මේ විදිහට බණ අහලා අන්තිමට දරුවන්ටත් බල කරලා කොහොම හරි මේ සියලු දෙනා එකට පැවිදි වුණා. ඉතින් පැවිදි වෙලා පසුගිය කාලේ අපිත් එක්කලාමත් සිහිපත් කළා. ඉතින් ඒ දරුවන්ටත් ඒ පැවිදි වෙච්ච තැන්වල විවිධ ගැටලු මොකද ගැහැණු ළමයෙකුත් හිටියා. ඉතින් පැවිදි කරලා විවිධ ගැටලු මතුවෙනවා. ඊට පස්සේ අර අම්මයි තාත්තයි. ඉතින් තාත්තා වික්ෂුන් වහන්සේ නමක් හැටියට පැවිදි වෙච්ච නිසා උන්වහන්සේ ඉතින් කොහොම හරි කටයුතු කරගෙන යනවා. නමුත් අර අම්මා දසසිල් මාතාවක් හැටියට අර දුවත් දසසිල් මාතාවක් හැටියට දැන් ඒ දුව ලොකු මහත් වෙනකොට ඉතින් විවිධ ගැටලු විවිධ අර්බුද. ඉතින් දැන් මොකද්ද කරන්නේ? ඊට පස්සේ ඉන්න තැනක් නැහැ, යන්න තැනක් නැහැ, තමන්ගේ කියලා කෙනෙක් නැහැ. බරපතල අර්බුද ගොඩකට මුහුණ දීලා දැන් එතකොට නිවන් දැකීම සඳහා කටයුතු කිරීම වෙනුවට මේ පැමිණෙන අභිනව අර්බුද ටික ලෙහා ගන්නට විදිහක් නැතුව දුකටපත් වෙලා ඉන්නවා. එතකොට මෙහෙම වෙන්නේ ඇයි? අර එකවරම මනසේ අර ධර්මයේ පිළිබඳව ඇති වෙන සංඥා ටික එක දිගටම වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යනකොට ඒ ඒ තුල අපි අතිධාවනකාරී. ඒ අතිධාවනකාරී වුණහම අපට සැබෑව දකිනවා වගේ පෙනුනට අපි සීමාව ඉක්මවා ඒ තුල යනවා. දැන් ධර්මයේ පිළිබඳ ගොඩාක් දෙනකොට මේ අර්බුදේ ඇති වෙනවා. ඒ නිසා සංස්කාරයන් පිළිබඳ උපේක්ෂා සහගත බව, මධ්‍යස්ත බවට අපි පැමිණියොත් විතරයි අපිට නිවැරදි විනිශ්චයකට, නිවැරදි දැක්මකට, නිවැරදි අවබෝධයකට එන්නට පුළුවන් ඉතින් මේක හරීම වැදගත් වෙනවා අපිට මේ නිවන් දැකීම සම්බන්ධව විතරක් නෙමෙයි අනිත් කවර කාර්යයකදී වුණත් මේක වැදගත් වෙනවා. දැන් අපි හිතමු භාණ්ඩයක් මිලදී ගන්නට ගියයි කියලා. මේ භාණ්ඩයක් මිලදී ගන්නට යනකොට අපි ඔන්න ඒ જાතියව හොයලා ඒ જાතියවම බලලා බලලා දැන් හොයාගෙන හොයාගෙන හොයාගෙන යනකොට දැන් අපි ඒ තුල අපිට නොදැනුවත්වම අතිධාවනකාරී වෙන්නට පුළුවන්. ඊට පස්සේ අපිට අර අපේ මනසේ ඇඳිච්ච දේ ඒ විදිහ එකක් දකිනකොටම අපිට හිතෙන්න ගන්නවා දැන් මේ මගේ අත්දැකීම් මම කියන්නේ අපිට හිතෙනවා මේක කීය වුණත් කමක් නැහැ මේක මිලදී ගන්නට ඕනේ ඊට පස්සේ ගත්තට පස්සේ ටික දවසක් යනකොට මේක නම් කොහොමවත් මෙච්චර වටින්නේ අපරාධේ මම රැවටුණා කියලා හිතෙනවා ඒ ඒ රැවටිච්ච බව අර වෙලාවේ පේන්නේ අර වෙලාවේ දැනෙන්නේ ඇයි දැනෙන්නේ නැත්තේ දැන් කොහොම හරි අර හිතේ ඇඳිලා තියෙන භාණ්ඩය මිලදී ගන්නට ලොකු පෙළඹවීමක් දැන් මනස තුල ඒක ගැන හිතලා කල්පනා කරලා සිහිනමවලා නොඑක් සංකල්ප ගොඩනගලා දැන් එක්තරා ආවේගයක් හැටියට ඒක වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වෙලාවට මේක සාධාරණ මුදලක්ද අසාධාරණ මුදලක්ද මේක මෙච්චර වටිනවද නොවද ඒ මොකුත් දැනෙන්නේ ඉතින් ඒ නිසා එබඳු අවස්ථාවලදී අපි ටිකක් පැය කීපයක් හරි දවසක් හමාරක් හරි පොඩ්ඩක් ඉඳ ගන්න එක හොඳයි අර தත්වෙන් අපේ මනස සමනය වෙන්නට දැන් මම නිතරම සිහිපත් කරනවා අපේ සජ්ජන සංවිධානයේ සභාපතිතුමා අධිකාරම් නැතිතුමා ඉතින් එතුමා අපිට ඇසුරු කරන්න ලැබුණාට පස්සේ එතුමා දායකයෙක් හැටියට පමණක් නෙමෙයි ඇත්තටම අපේ ගුරුවරයෙක් හැටියට බොහෝ අවස්ථාවලදී අපිට යම් යම් මනෝභාවයන් හඳුනා ගන්න වටහා ගන්න එතුමා මඟ පෙන්වනවා. එතුමාගේ මම දැකපු විශේෂම ලක්ෂණයක් තමයි මම හෝ එහෙම නැත්නම් ඇසුරු කරන කවුරුන් හෝ ඒ කියන්නේ හැම දිනාටම එහෙම කියන්න යන්නේ නැහැ. අර සමීපව ඇසුරු කරන කවුරු හරි කෙනෙක් ඔය විදිහට යම් කාරණයක් පිළිබඳව එක දිගට අතිධාවණයෙන් යනවා නම් එතුමා හාත්පසින් මේකේ අනිත් පැත්ත කතා කරනවා ඒ වෙලාවේ. අපි හිතමුකෝ දැන් යම් කිසි කෙනෙක් පිළිබඳව අපි ඒ තනත්තාගේ ಗುಣම කියනවා. ඒ තනත්තාගේ වටිනාකම් ගැන ಗುಣ ගැන දැන් අපි අතිශෝක්තියෙන් කතා කරගෙන යනවා නම් එතුමා එතනට આવොත් ඒ තනත්තගේ මොකක් හරි දුර්වලකමක් තමයි එතනදී මතු කරලා පෙන්නන. ඉතින් එතකොට අපිට සමහර වෙලාවට මටම හිතිලා තියෙනවා මුල් අවදියේදී මේ මෙච්චර මේ හැමදෙනාම මේ මිනිස්යාගේ ಗುಣ දකිනවා නමුත් මෙතුමාට ඒ ගුණයක් දකින්න බෑ. එච්චර නිකන් දුෂ්ට වෙන්නේ ඇයි? එච්චර නිකන් අසත්පුරුෂ වෙන්නේ ඇයි? ඒ ඒ තරමට නිකන් ඇයි එහෙම අර නිකන් කුණු අවුස්සන්න හදන්නේ? එහෙම මට හිතිච්ච අවස්ථා තියෙනවා. නමුත් ඒ අර අනිත් පැත්ත හාත්පසින් පෙන්වෙන් පස්සේ තමයි අපි අර වේගෙන් එක පැත්තකට ගහගෙන යන ගතිය, ඒ ප්‍රවාහය නැවතිලා පොඩ්ඩක් අනිත් පැත්ත ගැන හිතන්න අපි යොමු එහෙම හිතනකොට තමයි ඇත්තටම මේ හොඳ නරක දෙපැත්තම ඒ තැනත්තා තුළ තියෙනව නේද කියන එක අපිට මධ්‍යස්ථව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි අපිට කාරණේ ගැන නිවැරදි තීරණ වලට එන්න පුළුවන්. ඊළඟට අපි හිතමුකෝ අපි එකතු වෙලා යම්කිසි කෙනෙක්ගේ අඩුපාඩුම කතා කරනවා කියලා, දුර්වලකම්ම කතා කරනවා කියලා, අගුණම කතා කරනවා. එතකොට එතුමා ආවොත් අර අපි කවුරුවත් අනුමත නොකරන විදිහේ මොකක් හරි ගුණයක් මතු කරලා ගන්න. ඉතින් එතකොට අපිට මට උනත් හිතිලා තියෙනවා ඇයි මෙහෙම රැවටෙන්නේ මේ මිනිස්සු ගැන. එහෙම ගුණයක් මේ මනුස්සයා තුළ නෑ නේද? ඉතින් මේ හැම දිනාටම තේන මේ සරල දේ ඇයි මේ මෙතුමාට නොපෙනෙන්නේ? කියලා මටම හිතිච්ච අවස්ථා තියෙනවා. නමුත් ඒ අර යන ප්‍රවාහය කඩලා දැම්මට පස්සේ තමයි ආය අපි ප්‍රകൃතියට එන්නේ. දැන් ඒක මගේ ජීවිතයේ මෙතුමා බොහෝ අවස්ථාවල කරපු තැන් මට මතකයි. අපි හිතමු දැන් අපි ධර්ම දේශනාවක් කරලා හැමෝම සතුටු වෙනවා. හැමෝම ඒ ගැන ප්‍රශංසා කරනවා. එතකොට එතුමා ළඟ හිටියොත් එතුමා ඒකට එකතු වෙන්නේ නැහැ. එතුමා එකතු වෙන්නේ නැතුව මොකක් හරි අර ධර්ම දේශනාවේ පොඩි තැනක එක්ක වචනයක් අඩුපාඩු වෙච්ච එහෙම නැත්නම් ඒක විස්තර කරපු විදිහ මොකක් හරි අරගේ දෝෂයක් තමයි පෙන්වන්නේ. ඉතින් එතකොට සමහර අවස්ථාවල මුල් කාලේ මට පොඩ්ඩක් හිත නරක් වෙච්ච අවස්ථාවක් තිබුණා. දැන් මේ හැමදෙනාම මේ ධර්ම දේශනාවේ වටිනාකම දකිනවා. දැන් මේ ළඟම ඉන්න මිනිස්සයාට මේකේ වටිනාකම පේන්නේ. එතකොට මේ ඊර්ෂ්‍යා සහගතවද එහෙම කියන්නේ. අනිත් හැමෝගෙම අනිත් ආමතුරුත් එහෙම ධර්ම දේශනාවක් කළොත් හරියට ඒක අගය කරනවා. එතකොට මම කරන ධර්ම දේශනාවේ ඇයිද වටිනාකම මෙතුමාට පේන්නේ නැත්තේ. නමුත් දැන් අර මට ඒක ඊට පස්සේ ගොඩක් කල්පනා කරනකොට මට දැනුනේ හරියටම දැන් අර බැලුම් බෝලයක් අපි අරගෙන ඒකට දැන් හුලම් පිපලා පිපලා පිපලා දැන් පිපිරෙන්න ඕන්න මෙන්න. එතකොට ඊ අවස්ථාවට එතුමා කරන්නේ හිමීන් සරේ පොඩ්ඩක් ලිහිල් කරනකොට හුලම් ටිකක් පිට වෙනවා. එතකොට අර පුපුරා යන එක නවතිනවා. දැන් ඒ වෙලාව වෙනකොට අර හැමදෙනාම මේ ගැන බොහොම අගය කරලා අගය කරලා අපි නිකන් ප්‍රකෘති මට්ටමේ නෙමෙයි එතකොට. නිකන් පොළවෙන් ටිකක් උඩ ඉන්නේ. නිකන් හැබැයි සී කල්පනාව මත නෙමෙයි ඉන්නේ. හැබැයි සති සම්පජාඤ්ඤේ නෙමෙයි ඉන්නේ. එතකොට නිකන් මවාගත්තු මනෝලෝකයක අපි ජීවත් වෙන. ඉතින් ඒකෙන් පහළට එන්න අර පොඩ්ඩක් කටුවකින් විදින්න ඕන අර අර தত্ত্বය අඩු වෙලා අපි ප්‍රකෘතිමත් තත්ත්වයට මහ පොළොවට එන්න. ඒ ආවට පස්සේ තමයි ඇත්තටම යථා ස්වභාවයෙන් අපට දේවල් දකින්නට පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ කාරණයක් තමයි මේ ඥානයන් උපදවාගෙන යනකොටත් අපේ මනස තුල අපි යම් යම් කාරණා දැකගෙන දැකගෙන ඒ ඔස්සේම ගිහිල්ලා අපිට යම් යම් නිවැරදි තීරණයකට එන්න නම් සැබෑවටම අපේ මනස තුල මධ්‍යස්ත මට්ටමේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාවක් නේ. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවට එන්නම් මැදහත්ව ලෝකය දකින්නට පුළුවන් වෙනවා. සංස්කාර ධර්මයන් පිළිබඳව දැන් මේ වෙනකොට යෝගාවචරය තුළ අර විදිහට ඒවැ નિසරු බව දැකලා ආදීන වේ දැකලා මේක මේකෙ මිදෙන්නට ඕන කියන කැමැත්ත ඇති වෙලා දැන් අත්හරින්නට සූදානම්. දැන් එකින් එක එකින් එක අනුපිළිවෙලට ඊට පස්සේ දැන් අවසාන අවස්ථාවේ බොහොම මධ්‍යස්ත විදිහට මේ සංස්කාරයන් දිහා දකින්නට පුළුවන් වුණොත් උපේක්ෂා සහගතව දකින්නට පුළුවන් වුණොත් තමයි ඒතනත්තාට හරියටම සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ලෝකය අවබෝධ කිරීමේදී අපට ප්‍රඥාව වගේම උපේක්ෂා සහගත බව ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ උපේක්ෂාව තුලින් ප්‍රඥාව උපදිනවා නම් ඒ ප්‍රඥාව තමයි වඩා ස්ථාවර ප්‍රඥාවක් වෙන්නේ. එහෙම නැතුව අර යම්කිසි කාරණයක් දැකගෙන දැකගෙන දැකගෙන ඒ ඔස්සේම යනකොට අපිට යම් වැටහීමක් ඇති වෙනවා. ඒක වැරදි කියන එක නෙමෙයි. නමුත් ඒක අඩුපාඩු සහිතයි. දැන් අපේ අපේ මනසේ මූලික දෘෂ්ටිය එහෙමමයි. හැබැයි මතු පිටින් අපිට යම් වැටහීමක් ඇති කරගෙන ඇති කරගෙන අපි ඈතට යනවා. ඈතට ගිහිල්ලා දැන් අපිට වැටහුණා කියලා හිතුවට අපේ අර මූලික දෘෂ්ටීන් දුර වෙලා නැහැ. ඒවා බැහැර වෙලා නැහැ. ඒවා ඉවත් වෙලා නැහැ. ඒවා එහෙමමයි. ඒවා එහෙමම තියෙද්දි තමයි අපි අර උඩින් උඩින් වෙනම තැනකට ගිහින් තියෙන්නේ. දැන් ඔය தত্ত্বය තුල තමයි ඔය ගොඩාක් දෙනා මම ධානය ලැබුවා, මම අභිඥා ලැබුවා, මම මාර්ගඵල ලැබුවා, මම දැන් සෝවාන් වුණා, මම රහත් වුණා කියන ඔය වැරදි දෘෂ්ටිවලට එන්නේ මේ කියන උපේක්ෂාවට එන්නේ නැතිව ඒ අය එක්තරා ස්වභාවයකින් ඒව දිහා බලාගෙන බලාගෙන බලාගෙන ගියන් පස්සේ ඒකොල්ලන්ට හිතෙනවා දැන් සියල්ල මට අවබෝධ වුණා. දැන් මෙතනින් එහාට මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙනවා. හැබැයි කාලයක් යනකොට තමයි අර මනසේ දෘෂ්ටිගතකව තිබුණු පුංචි පුංචි තැන් එහෙම නැත්නම් අනුශය වශයෙන් තිබුණු කාරණා අනුක්‍රමයෙන් මතුවෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒ தත්ත්වයට නොයෙන්නට නම් එහෙම පටලැවිලි එහෙම වැරදීම් සිදු නොවෙන්නට නම් හැබෑවටම අපි තුල ඒ ඥානය අවදි වෙන්නට නම් මධ්‍යස්ත වූ මනසින් ඒ කියන්නේ සංස්කාරයන් පිළිබඳ උපේක්ෂා සහගත ස්වභාවයෙන් ඒ දිහා බලන්නට අපේ මනස අවදි කරන්නට ඕන. එතකොට ඒ අවදිමත් වීම තුළ දැන් අර මෙතෙක් වේලා සංස්කාරයන්ගේ ආදීනවේ ආදීනවෙම දැකගෙන දැකගෙන ආවා එතකොට දැකගෙන එනකොට තමයි දැන් මේ ඉක්මනින්ම මේව අත්හරින්නට ඕන වගේ ගතියක් අපේ මනසට එන්නේ. නමුත් ඊට පස්සේ උපේක්ෂා සහගතව දකිනකොට ඒක ලිහිල් වෙනව නේද? ඒක අඩු වෙනව නේද වගේ එකක් අපිට හැඟෙන්න පුළුවන්. නෑ අඩුවීමක් නෙමේ සැබෑ උපේක්ෂාවට ආවොත් ඒ උපේක්ෂාවත් එක්කමතු වෙන ප්‍රඥාව සියල්ල විනිවිද දක්නා වූ ප්‍රඥාවක් වෙනවා. ඒ ප්‍රඥාව තමයි අර අනුශ්‍රේ වශයෙන් පවතින ක්ලේශ මූලය දුරු කරන්නට සමත් වේ. ඒ නිසා නිර්වාණ ගාමිනී මාර්ගය මජ්ක්‍ධිමා පටිපදා ඒ ඊටාම මධ්‍යස්ත බව හැම කරුණෙහිදීම ඒ මධ්‍යස්ත බව වැදගත් වෙනවා හැම කරුණකදීම ඒ ආවේගකාරී නොවි අතිධාවණයට නොගොස් ඒ වගේම උදාසීනත් නොවි ඒවා පිළිබඳව මධ්‍යස්තව දකින්නට හැකියාව. ඉතින් ඒ හැකියාවේ උපරිම තැනක් තමයි මේ ඥානයන් අවදි කරලා යම්කිසි මාර්ගඵලයක් ලබන්නට පෙර ඇතිවෙන්නා වූ මේ తত্ত্বය. එතකොට මහානායක හැමදෙරෝ පැහැදිලි කරන්නේ ඒ සංකාරුපෙක්ඛා ඥාණය ඇති වෙනකොට සංස්කාර උපේක්ෂා ඥානය නිසා සංස්කාර විමසීමේ උත්සාහයෙන් තොර වුවද මේ ඥානය පළමු ඥාන සියල්ලටම වඩා බලවත්. එතකොට දැන් අර මෙතෙක් තිබිච්ච බලවත් උත්සාහය නෑ. හැබැයි අනිත් ඔක්කොටම වඩා බලවත් අවස්ථාවක් මෙතන ඇති වෙනවා. දැන් මේක අපිට තවත් පැහැදිලි වෙන අවස්ථාවක් තමයි අර ආනන්ද හාමුදුරුවන්ගේ අරහත්ත්වය ගැන කල්පනා කරනවා. ඒතකොට උන්වහන්සේ පහවදා උදේ වෙනකොට රහත් වෙන්න ඕන කොහොම හරි. ධම්මසභා මණ්ඩපයට යන්න. ඉතින් මේ සඳහා උන්වහන්සේ දැඩි කැපවීමක් කළා. දැඩි උත්සාහයක් ගත්තා. හැබැයි උත්සාහය වැඩි වෙනකොට කැමැත්ත වැඩි වෙනකොට ඒ උත්සාහය වැඩි වෙනකොට කැමැත්ත වැඩි වෙනකොට මනසේ තියෙන්න ඕන මධ්‍යස්ත ගතිය උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය ඒව අවශ්‍ය ප්‍රසස්ත මට්ටමින් ගිලිහෙනවා එතකොට උන්වහන්සේට යථාබෝධය ඇති නොවුනේ නිසා ඊට පස්සේ ටිකක් විවේක ගන්න ඕන කියලා අර දැඩි උත්සාහය දැඩි ඕනකම අතහැරලා දැම්මට පස්සේ තමයි අවශ්‍ය මට්ටමට සමබර වුනේ එතකොට අන්න ඒ අවස්ථාවේ තමයි උන්වහන්සේ සියලු කෙලසුන් නසන්නට සුදුසුකම් ලැබුවේ. ඉතින් අන්න ඒ తত্ত্বය අපි හැම කාරණයකදීම වටහා ගන්නට ඕන. ඥානයන් ලැබීමේදීත් ඒක වැදගත් වෙනවා. මේ දෛනික ජීවිතයේ අපි දේවල් කරනකොටත් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක සීමා අතික්‍රාන්තව දේවල් කෙරෙහි නොගිහින් අපට නිවැරදි සති සම්පජඤ්ඤයෙන් තීරණ ගන්නට ඒ ප්‍රകൃතියට පැමිණීම, මධ්‍යස්ත බවට පැමිණීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට නායක හඳුරෝ සිහිපත් කරන්නේ සත්‍යානුලෝමික ඥානය. සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ අනුලෝම ඥානෙ. ඒවත් සත්‍යානුලෝමික ඥාන. සංස්කාරෝපේක්ෂා ඥානෙ දියුණු වී ලෝකෝත්තර මාර්ගඥානය උපදින්නට ඉතා සමීප වූ කාලයේදී ඇතිවන උද්‍යව්‍ය ඥානද ඥානාදී විදර්ශනා ඥාන අටට හා ලෝකෝත්තර මාර්ගඥානයට අනුකූලව පවත්නා විදර්ශනා ඥානය අනුලෝම ඥානය නම් වේ. එතකොට දැන් මේ සංස්කාර උපේක්ෂා ඥානය සහ ඉන් අනතුරුව ඇතිවෙන ලෝකෝත්තර මාර්ගඥාන. ඒ කියන්නේ සෝවාන් මාර්ගය, සකෘදාගාම මාර්ගය, අනාගාම මාර්ගය, අරහත් මාර්ගය කියන මේ මාර්ගඥාන උපදින්නේ දැන් මේ සංස්කාරයන් පිළිබඳ උපේක්ෂා සහගත වෙලා ඒවා පිළිබඳව නිවැරදි දැක්මක් ඇති වෙනකොට ඊට පස්සේ තමයි මේ නිවැරදි දැක්මෙන් යුක්තව අර ක්ලේශ මූලයන් දුරු කරන්නට සමත් අන්නේ ක්ලේශ මූලයන් දුරු කරමින් ඇතිවෙන මාර්ගඥානයට අනුලෝමව ඇතිවෙනා වූ ඊට පෙර ආතු ඇතිවෙන ඥානය තමයි අනුලෝම ඥානය. එහෙම නැත්නම් ඒක සත්‍යානුලෝමික ඥානයයි කියලා හඳුන්වනවා. ඒ කියන්නේ සත්‍ය දකින්නට අනුලෝමව ඒකට පෙර ආතු ඇතිවෙන විදර්ශනා ඥානය. එතකොට ওই ඥාන ටික තමයි විදර්ශනා ඥාන හැටියට දක්වන්නේ මේ කියන ඥාන උපදවා ගන්නට ප්‍රඥාව දියුණු කිරීමේ ප්‍රතිපත්ති ක්‍රමය හැටියට මේ ජීවිතයේ හරි මතු භවයන්හිදී හරි මේ ඥානයන් උපදවන්නට අපි වෑයම් කළ යුතු වෙනවා. ඊළඟට මෙහි පැහැදිලි කරනවා වර්තමාන භවයේ මඟඵල ලබා නිවන් දැකීමට බලාපොරොත්තු නොවන මහා බෝධිසත්ව ප්‍රත්‍යේක බෝධිසත්ව මහා ශ්‍රාවක බෝධිසත්වවරයන් විසින් පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් විදර්ශනාව නැවැත්විය යුතුය. ඉන් ඔබට භාවනාව ගෙන ගොස් සෝවාන් මගට පැමිණියහොත් අනාගතයේදී බලාපොරොත්තු වන බෝධි වලට පැමිණිය නොහෙන්නේ. ඒතර පටිපදා ඥාන දර්ශන විසුද්ධියයි කියලා කියන්නේ අර විසුද්ධි සප්ත විසුද්ධි ක්‍රමයට කියනකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඊට පස්සේ ඊළඟට එන්න තියෙන ඥාන දර්ශන විසුද්ධිය. එතකොට හත්වෙනි විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධියයි ඊට පෙර ආතුව හයවෙනි විසුද්ධිය තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. එතකොට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය යටතේ තමයි දැන් මේ කාරණා ටික මේ නව මහා විදර්ශනා ඥානයන් පැහැදිලි කරන්නේ. එතකොට යම්කිසි කෙනෙක් බුදු වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් පසේ බුදු වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් බුද්ධ ශාසනයක මහා ශ්‍රාවක තනතුරක් අග්‍ර ශ්‍රාවක තනතුරක් අපේක්ෂා කරමින් පාරමිතා පුරනවා නම් ඒතනත්තාගේ විදර්ශනාව මෙතනින් නවත්වන්නට සිද්ධ වෙනවා නවත්වන්නට සිද්ධ වෙනවා විතරක් නෙමෙයි ඔහුගේ ප්‍රාර්ථනාව තහවුරු වෙලා නම් තියෙන්නේ උතනින් නවතිනවා එතනින් එහාට යන්නේ නැහැ එතනින් එහාට ගියොත් ඥාන දර්ශන විසුද්ධිය ඇති වුණොත් ඒ තනත්තා මාර්ගඵල අවබෝධ කරනවා. එතකොට මේ ජීවිතේ මාර්ගඵල අවබෝධයකට පැමුණුනොත් නැවත ඊළඟ භවයක ඒ තනත්තාට බුදු වෙන්නට, පසේ බුදු වෙන්නට, බුද්ධ ශාසනයක මහා ශ්‍රාවක, අග්‍ර ශ්‍රාවක වෙන්නට ඉඩක් කොහොමවත් හිටින්නේ නැහැනේ. ඒ නිසා එබඳු විශේෂ ප්‍රාර්ථනා තියෙන අය එබඳු බලාපොරොත්තුවක් තියෙනවා නම් විදර්ශනාව මෙපමණකින් සීමා කරන්නට ඕන. ඒ තනත්තාගේ ප්‍රාර්ථනාව තහවුරු වෙලා නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම එතනත්තාගේ විදර්ශනා මෙතනින් නවතිනවා. එතනින් එහාට මනස යන්නේ නැහැ. මොකද ඒ තමන්ගේ අදිෂ්ඨානයත් එක්කලා. මහා බෝධිසත්වයන් විසින් කරුණා පෙරදරි කොට තමන් දැන උගත් විද්‍යා ශිල්පයන් අන්යන්ගේ යහපත පිණිසද විද්‍යා ශිල්පයන්ගෙන් අන්යන්ගේ යහපත පිණිසද වැඩ කළ යුතුය. ඒවා අන්යන්ට පුහුණු කරවිය යුතුය. තමන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් අනුන්ට යහපත සිදු කර දිය යුතුය. තමන් දැන තිබෙන ධර්මයන් අන්‍යයන්ට ධර්මයන්ගෙන් ධර්මයෙන් අන්‍යයන්ටද මඟ පෙන්විය යුතුය. ඒ ධර්ම අන්‍යයන්ටද උගන්විය යුතුය. ධානාභිඥාවන් හා විදර්ශනා ඥානයන් අන්‍යයන්ටද ඇති කර දිය යුතුය. ප්‍රත්‍යේක බෝධිසත්ව ශ්‍රාවක බෝධිසත්වරයන්ට තමන්ගේ ඥාණයෙන් ලොවට යහපත කිරීමට වටනේය. දැන් එතකොට ප්‍රතිපත්ති ක්‍රමයේ හැටියට මේ කියන විදර්ශනා ප්‍රඥාව තමන් තුළ උපදවා ගන්නටත් ඕන ඒ වගේම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ කියන කාරණා පිළිබඳව ප්‍රවීණත්වයක් ලබන්න අන් අයටත් උදව් කරන්න විශේෂයෙන් මහබෝසත්වරු විසින් ඒ කටයුත්ත කොහොමත් කරනවා සහ කළ යුතු වෙනවා මොකද මහබෝසත්වරයා තමන්ගේ ප්‍රඥාව දියුණු කරනවා වගේම විශාල පරිවාරයක් සකස් කරගෙන යනවා එතකොට බුදුවරයා බුදු වෙච්ච පමණින් අන් අයට දහම් අවබෝධ කරවන්නට පුළුවන් වෙන්නේ ඒ පරිවාරය සකස් කරමින් යන නිසා. දැන් ප්‍රত্যේක බෝසතාණන් වහන්සේ අවබෝධය ලැබුවට බුද්ධත්වයේ ලැබුවට උන්වහන්සේට අන් අයට අවබෝධ කරවන්නට නොහැකි වෙන්න ප්‍රධාන කාරණා දෙකක් හේතු වෙනවා. පළමු කාරණය තමයි උන්වහන්සේ එහෙම පරිවාරයක් හදාගෙන ඇවිත් නැහැ. ඒ කියන්නේ බුදුවරයෙක් දහම් දෙසපු පමණට අන් අය රහත් වෙන්නේ නැහැ. ඒ අය රහත් වෙන්න සුදුසු තැනට පුහුණු කරන්න ඕන සසරේ. නැවත නැවත ගුරුවරයෙක් හැටියට මඟ පෙන්වමින් විදර්ශනා භාවනාවට යොමු කරමින් එයාගේ අඩුපාඩු සකස් කර දෙමින් ඒ විශාල පිරිසක් පුහුණු කරනවා. එතකොට එහෙම පුහුණු කරගෙන එන පිරිස ඒ අයගේ ස්ව ශක්තිය වගේම බෝසත්වරයාගේ සහයත් ඒකට ලැබෙන්න ඕන. ඊළඟට එතනට ප්‍රාර්ථනා ඇති කරගන්න. මෙහෙම ගිය කණ්ඩායමක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මානුශාසන අහලා එතනින් ඈතර වෙන්න සමත් වෙන්නේ. එහෙම නැති අය ඒ ශාසනයෙන් ඈතර වෙන්නට සමත් වෙන්නේ නැහැ. හැකියාව නැත්තම් සහ ඒ ඒ සසුන පිළිබඳව පැතුමක් අදිෂ්ඨානයක් නැතිනම්. ඊළඟට දෙවැනි කාරණේ තමයි පච්චේක බෝසතාණන් වහන්සේ එහෙම අන් අයට කරුණ පහදා දීමේ කෞශල්‍යයක් ප්‍රගුණ කරලා නැහැ. උන්වහන්සේට අවබෝධය තියෙනවා. හැබැයි දහම් දැසීමේ දහම් අවබෝධ කරවීමේ කෞශල්‍ය උන්වහන්සේ ප්‍රගුණ කරලා නැහැ. එහෙම නැති නිසා උන්වහන්සේට ඒ පිළිබඳව උනන්දුවක් පෙළඹීමක් ඇති වෙන්නේ නැහැ. ඒ පිළිබඳව උන්වහන්සේ ක්‍රියාත්මක වෙලා නැති නිසා. ඒතකොට ওই කාරණා දෙක නිසා තමයි පච්චේක සම්බුදුවරයෙකුට අවබෝධ කළා වුණත් අන් අයට අවබෝධ කරවන්නට නොහැකි වේ. සම්මා සම්බුදුවරේ ඔය කාරණා දෙකෙන්ම ප්‍රවීණයි. ඒ කියන්නේ පරිවාරයකොත් හදාගෙන යනවා. ඒ කියන්නේ අන් අය අවබෝධ කරන්න සුදුසු තැනට ටිකෙන් ටික පුහුණු කරගෙන යනවා. ඒ වගේම තමන් වහන්සේ හැම විටම අන් අයගේ මනෝභාවයන් හඳුනාගෙන අන් අයගේ සාංශාරික ස්වභාවයන් දකිමින් ඒ අයට මේ ධහම අවබෝධ කරවලා දෙන්නට කරවන්නට පුහුණු කරන්නට අනන්ත සසරෙහි ලොකු කැපකිරීමක් කරනවා. ඒතකොට මේ කෞශල්‍යයෙන් සම්මා සම්බුදු කෙනෙක් ප්‍රවීණයි. එතකොට මේ ප්‍රවීණ වූ කෞශල්‍යත් උන්වහන්සේ සතුයි ලොකු පිරිසක් පුහුණු කරගෙනත් ඇවිත් තියෙනවා. ඒ කාරණා දෙක නිසා තමයි සම්මා සම්බුදුවරයෙකුට බොහෝ පිරිසක් නිවනට යොමු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විද්‍යා ශිල්පාදීන් අන් අයට යහපත කරනවා වගේම ඒ ඒවා අනිත් අයට උගන්වීම ඊළඟට සමත විදර්ශනා භාවනාවන් තමන් ප්‍රගුණ කිරීම වගේම අන් අයවට පෙළඹවීම තමන් දන්නා නිවැරදි කරුණු අන් අයට පහදා දීම මේ විදිහට මහබෝසත්වරු පමණක් නෙමේ අවශේෂ අයත් ප්‍රත්‍යේක බෝසත්වරු තමන්ට අවශ්‍ය ප්‍රමාණය ශ්‍රාවක බෝසත්වරු විශේෂයෙන් මොකද ශ්‍රාවක බෝසත්වරු බුද්ධ ශාසනයක ශ්‍රාවකයන් හැටියට නිවන් දැක්කට උන්වහන්සේලාට ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් පසේ බුදුවරේ කරන කාර්යභාරය වගේ නෙමෙයි දැන් ශ්‍රාවකෙක් ජනිත වෙන කාල වෙනකොට සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නේ. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ක්ෂේත්‍රය හදලා තියෙනවා. එතකොට දැන් එහි බීජ වපුරන්න පුළුවන් අනිත් අයට. ඉතින් ඒ නිසා විශාල පිරිසක් නිවන් දක්වන ශ්‍රාවකයෙකුටත් ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. ඒ නිසා ඒ ශ්‍රාවකයන් තුළ විවිධ කෞශල්‍යයන් දියුණු කරගෙන ගියොත් ප්‍රඥාව පිළිබඳ විශේෂතා ඇති කරගෙන ගියොත් ඒ ශ්‍රාවකයන්ටත් එක් බුද්ධ ශාසනයක් තුළ ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ප්‍රාර්ථනා තියෙන, ඒ සඳහා අපේක්ෂාවන් තියෙන, බලාපොරොත්තු අදිෂ්ඨානයන් තියෙන ශ්‍රාවකයන් තම තමන්ගේ ප්‍රාර්ථනාවන්ට අනුව ඒ තමන් දන්න විද්‍යා ශිල්ප ශාස්ත්‍ර සමත විදර්ශනා භාවනාවන් පිළිබඳව අන් අය යොමු කිරීම අන් අය පුහුණු කරවීම ආදිය තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කළ යුතු වෙනවා. ඉතින් මේ විදිහට සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරන අයත් පච්චේක බෝධිය ප්‍රාර්ථනා කරන අයත් ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරන අයත් මේ ප්‍රඥාව දියුණු කිරීම සඳහා මෙතෙක් අපි මේ සති කීපයක් මුළුල්ලේ කතා කරන ලද ඒ ලෞකික ශාස්ත්‍ර විද්‍යාවන් වගේම මේ ගැඹුරු විදර්ශනා ප්‍රඥාව අවදි කරන වැඩපිළිවෙල අනුක්‍රමයෙන් හැකි හැකි පමණින් පුරුදු පුහුණු කළ යුතු වෙනවා. ඒ බඳු පැහැදිලි වැඩපිළිවෙලක් තුල තමයි ප්‍රතිපදාවක් තුල තමයි මේ ප්‍රඥාව අවදි කරන්නට දියුණු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් අද දවසෙන් අපි මේ ප්‍රඥාව දියුණු කිරීමේ ප්‍රතිපත්ති ක්‍රමය කියන කොටස කතා කරලා නිම කළා. ඊළඟට තව අපිට එක කොටසක් තියෙන්නේ මේ ප්‍රඥාව සම්බන්ධව කතා කරන්න. ඒ තමයි ප්‍රඥාවේ ප්‍රභේද. අපි ඊළඟ සතිය ඇතුළත ඒ ටික කතා කරලා නිම කරන්න පුළුවන් වුණොත් එහෙම නැත්නම් ඊළඟ සති දෙකේදී හරි අපි මේ කොටස කතා කළාම මේ ප්‍රඥාව පිළිබඳව කාරණා ටික අපිට සෑහෙන දුරකට නිම කරන්නට පුළුවන්කම තියෙනවා. අපි දැන් සති 12ක් පමණ මම හිතන්නේ එක දිගට මේ සම්බන්ධව කතා කළා. අපි මේ කතා කරමින් යන්නේ අනුරුද්ධ සූත්‍රයේ අෂ්ටමහා පුරුෂ විතර්කයන් අතර පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස් මේ ධම ප්‍රඥාවන්තයින්ටයි ප්‍රඥාව නැති අයට නොවේ කියන මේ මහා පුරුෂ විතර්කය යටතේ තමයි අපි මේ ප්‍රඥාව දියුණු කරන්නට අවශ්‍ය ගති ලක්ෂණ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපදාව ආදී පිළිබඳව මේ සති 12ක් පමණ එක දිගටම සාකච්ඡා කළේ. එමනම් අද එහි ප්‍රඥාව දියුණු කිරීමේ ප්‍රතිපත්ති ක්‍රමය කියන කොටසයි නිමා කළේ. ඊළඟ සතියේ අපි ප්‍රඥාවේ ප්‍රභේද කියන කාරණා ටික සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ කාල වේලාව ටිකක් ඉක්මලා ඉක්මලා ගියා. ඒ නිසා සත්‍ය ක්‍රියාව කරන කාලේ නිම වුණු නිසා අපි එහෙමනම් ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.